ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. පූජ්‍යපාද අනුරාධපුරේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේගේ ධර්ම අනුග්‍රහයෙන් ධර්ම යාත්‍රා කල්යාණ මිත්‍රයන්ගේ උපකාරයෙන් 2020 දෙසැම්බර් මාස 27 වන දින ආරම්භ කරන්නට යෙදුණු සෙනසුරාදා දින ධර්ම සාකච්ඡාව ප්‍රායෝගික ජීවිතයේහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය යන තේමාව මුල් කරගෙන කාලීනව ඊටා වැදගත් අනු මාත්‍රිකා 12ක් ඔස්සේ වසර දෙකක් පුරාවට ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව පැවැත් වූයෙමු. දහස්වකට අධික දම් පිපාසාවෙන් පෙළෙන්නන්ට YouTube සහ දම්සර වෙබ් අඩවිය ඔස්සේ එම වටිනා ධර්මකාරණා ශ්‍රවණය කරන්නට මඟ සැකසීමෙන් මහත් වූ ධර්ම දානමය කුසලය ඔබ අප සිදු කර ගත්තෙමු. ඒ සඳහා තම වටිනා කාලය නිරෝගී ලෙස විඩාංගු කළා වූ දේශකයාණන් වහන්ස පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්ස මෙතෙක් සාකච්ඡා කළ සියලු ධර්ම කාරණා ඊටමත් කෙටියෙන් සාරාංශගත කරමින් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ආරම්භ කරන්නට ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අප පිළිගන්නෙමු. අවසරයි ස්වාමින් වහන්ස. දරොන් සර්ණයි හැම දිනාටම 2022 වසරේ අවසාන දිනය අද දවසේ වසර දෙකක් සම්පූර්ණ වෙනවා. අප විසින් ආරම්භ කරන ලද මේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවට. ඉතින් මේ පිළිබඳව ත්‍යාගිද්දුව මුලින් සිහිපත් කරපු ආකාරයට අපේ අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ ආරාධනාව පරිදි තමයි අපි මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට යෙදුනේ තරුණ පිරිසගේ විශේෂ ඉල්ලීම මත. ඉතින් හැමදෙනාම බොහොම උනන්දුවෙන් මේ වසර දෙකක් මුළුල්ලේ අඛණ්ඩව මේ ධර්ම සාකච්ඡාව පවත්වාගෙන එන්නට සම්බන්ධ වුණා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළා. ධර්ම සාකච්ඡාවේදී ඊටාම වැදගත් ප්‍රායෝගික දහම් පැන මතු කරමින් තමන්ගේ ධර්මඥානය දියුණු කරගන්නටත් අන් අයගේ ධර්මඥානය දියුණු කරන්නටත් අවකාශ සලස්වා දුන්නා. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ සූම් තාක්ෂණය පරිහරණය කරමින් අපට වසර දෙකක් මුළුල්ලේ මේ කටයුතු කරගෙන යන්නට අවකාශ ලැබුණේ මේ සූම් තාක්ෂණය මගින් පවත්වාගෙන යන්නට වාර්ෂිකව ගෙවිය යුතු ගෙවීම් ඊටම සදහැසිතින් යුක්තව ඒ දායක පින්නතුන් ඉදිරිපත් වෙලා මේ ධර්ම යාත්‍රා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන පින්නතුන් වගේම ඊට පරිබාහිර පින්නතුණු ඒ සඳහා අනුග්‍රහක දායකත්වයේ දරුව ඒ වගේ විශේෂයෙන් අන්තර්ජාල පහසුකම් පවත්වා ගන්නට සම්බන්ධතාවය නොකැඩී පවත්වා ගන්නට සෑම මාසයකම ඒ ඉන්ටර්නෙට් බිල ගෙවීම් ආදී වශයෙන් දායකත්වයේ දරුවා බොහෝ දෙනෙක් මේ වන විට එහි දායකත්වය අඛණ්ඩව පවත්වාගෙන යනවා. ඒ සියලුම දෙනාට අපි ප්‍රධාන වශයෙන් අද මේ වසර දෙකක් ගත වෙන අවස්ථාවේදී කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. අපි ඔබ අපි හැමදෙනාගේම එකමුතු බවින් යුක්තව සහයෝගයෙන් යුක්තවයි අපිට මේ ධර්මදේශනා මාලාව ධර්ම සාකච්ඡා මාලාව පවත්වාගෙන එන්නට පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒ තුලින් විශාල පිරිසක් ගිහි පැවිදි විශාල පිරිසක් ධර්මඥානය දියුණු කරගන්නට මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන බව අපි අත්දැකීම් තුලින් දන්නවා ඒ වගේම ඒ ගිහි භවතුන් අපි මුණ ගැහුනහම බොහෝ කොට පොතේදී ඒ පිළිබඳව සිහිපත් කරනවා ස්වාමින් වහන්සේලා ඒ පිළිබඳව සිහිපත් කරනවා ඉතින් ඒ නිසා අපි ගොඩක් සතුටු වෙනවා තෘප්තිමත් වෙනවා මේ වැඩසටහන පිළිබඳව බොහෝ දෙනා ඒකෙන් නිසි ප්‍රයෝජන ගැනීම සම්බන්ධව ඉතින් අද දවස වෙන විට වසර දෙකක් ගත වෙන නිසා අපි පසුගිය සතියේට කලින් සතියේ පසුගිය සතියේ අපිට ධර්ම සාකච්ඡාව පවත්වන්නට අවකාශ ලැබුණේ නැහැ ඊට කලින් සතියේ අපි මෙතෙක් කතා බහ කරපු කෙලස් දුරු කරන විවිධ උපාය මාර්ග කියන මාතෘකාව සබ්බාසෝ සූත්‍රේ පාදක කොටගෙන මේ මාතෘකාව නිමාවටපත් කළා. එතකොට දැන් අපිට ඊළඟට ආරම්භ කරන්නට තියෙන්නේ අලුත් මාතෘකාවක්. ඉතින් අලුත් අවුරුද්ද 2023 වර්ෂයේ ඒ අලුත් මාතෘකාව ආරම්භ කරන්නට කල් තබමින් අද මේ 2022 වර්ෂය නිමා වෙන වසර දෙකක් සම්පූර්ණ වෙන අවස්ථාවේ මෙතෙක් අපි දේශනා කළ සාකච්ඡා කළ මාතෘකා සියල්ලක්ම කැටිකොට සංක්ෂිප්තව ඒ පිළිබඳව සිහිපත් කිරීමක් කරලා සාරාංශ ගත කිරීමක් කරලා ඉන් අනතුරුව ඔබ හැම දිනාටම තියෙන දහම් පැන විමසන්නට සහ අදහස් ඉදිරිපත් කරන්නට සාකච්ඡා කරන්නට අවකාශ යොදාගෙන අවසානයේ ලබන්නා වූ සම්මත 2023 වර්ෂයේහි සියලු දෙනාටම නිදුක්ව නිරෝගීව සුවපත්ව තම තමන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් කරගෙන සුවසේ ගුණනුවණ වඩන්නට අවශ්‍ය කාය ශක්තිය, චිත්ත ශක්තිය, ඥාන ශක්තිය, නිරෝගී සම්පත්තිය නොමදව සැලසේවා කියන ආශිර්වාදයෙන් පිරිත් සජ්ජායනා කරලා ආශිර්වාද කරමින් අද දවසේ වැඩසටහන સમાપ્ત කරන්නටයි අපි අදහස් කළේ. ඉතින් ඒ අනුව වෙනද වගේම අපි මේ පැය දෙකක කාලය ওই විදිහට කටයුතු සංවිධානය වෙන්නේ. එහෙමනම් මූලික වශයෙන් අපේ මෙතෙක් මේ වසර දෙකක් මුළුල්ලේ කරන ලද ධර්මදේශනා සහ සාකච්ඡාවන්හි මාතෘකා ටික නැවත සිහිපත් කරලා එහි අපි කතා බහ කරපු කාරණා බොහොම සංක්ෂිප්තව සාරාංශ වශයෙන් නැවත සිහිපත් කරන්නට අදහස් කරන්නේ ඉන් අනතුරුව අපට ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට පුළුවන්කම තියෙනවා අපි 2020 12 වෙනි මාසේ 27 වෙනිදා මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරලා අද 2022 12 වෙනි මාසේ 31 වෙනිදා වෙනකොට පුරා මාස 24ක් එතකොට වසර දෙකක් අපි මේ ධර්ම සාකච්ඡාව පවත්වලා තියෙනවා අතරතුර අපට ඇතැම් සතිවල විවිධ හේතුන් නිසා ධර්ම සාකච්ඡාව පවත්වන්නට අවකාශ ලැබුණේ නැතත් වැඩි ප්‍රමාණයක් අපි දින ගණනක් ධර්ම සාකච්ඡාව පවත්වන්නට අපට අවකාශ ලැබුණා. ඒ අනුව මේ වෙන විට මේ වසර දෙක ඇතුළත අපි ප්‍රධාන මාතෘකා 12ක් යටතේ මේ ධර්ම සාකච්ඡාව පවත්වලා තියෙනවා. හැම දිනාගෙම ධර්මඥානෙ දියුණු කරගන්නට අවස්ථාව සලස්වාගෙන තියෙනවා. මූලික වශයෙන් අපි කතා බහ කළේ මේ ධර්ම සාකච්ඡාව ආරම්භයේදී ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියන මේ ගාතාව පාදක කොටගෙන අප විසින් කරන ලද දේශනා පෙළක් ඇසුරු කොටගෙන තමයි අපි මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට යෙදුනේ විශේෂයෙන්ම ප්‍රායෝගික ජීවිතයේ ධර්මයේ පුහුණු කිරීම සම්බන්ධව. දැන් ධම්මෝසවේ රක්කති ධම්මචාරයෙන් කියන මේ ගාථාව පාදක කොටගෙන අපි ඒ දේශනා පෙළක් කරන්නට හේතුව උනේ වර්තමාන සමාජයේ අපට පෙනෙනවා බෞද්ධ පින්නතුන්ට ලොකු උනන්දුවක් තියනවා ධර්මය ඇසුරු කරන්න ප්‍රගුණ කරන්න ඉගෙන ගන්න ඒවා පිළිබඳ උනන්දු වෙන විශාල පිරිසක් ඉන්නවා. නමුත් මේ බොහෝ දෙනාට අර එක් එක් විදිහට තනින් තනින් ධර්මකාරණා දැන ඉගෙනගෙන ඒවා පුහුණු කරන්න උත්සාහ කළාට ඒ ගමනේදී විවිධ හැල හැප්පිලි ඇදවැටීම් සැක සංකා නිරන්තරයෙන් මතුවෙනවා. ඒ සමග කතා බහ කරලා බැලුවාම හුඟක් වෙලාවට ධර්ම ධර්මය කොච්චර පුහුණු කළා වුණත් අපිට ඒකෙන් නිසි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ වගේ පොදු ආකල්පයක් වැඩි දෙනෙක් තුල තියෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතුව මොකක්ද කියලා විමසලා බැලුවහම අපිට පෙනුණු දෙයක් තමයි මූලික කාරණා දෙකක් නිසා තමයි මේ අර්බුදය මතුවෙන්නේ කියලා. මොනවද මූලික කාරණා දෙක? එකක් තමයි ධර්මයේහි යම් යම් දහම් කරුණු දැනගෙන හිටියට මේ සමස්ත ධර්ම න්‍යාය පිළිබඳව පැහැදිලි වැටහීමක් නැතිකම. එතකොට ඒ ධර්ම න්‍යාය හරියට වටහා නොගත්තොත් ධර්ම න්‍යාය කියන්නේ හේතුඵල වශයෙන් මේ ලෝකයේ තුල චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම මේවා ක්‍රියාත්මක වෙන රටාව. එතකොට ඒවා පිළිබඳව පැහැදිලි වැටහීමක් අපිට නොතිබුණොත් හැමතිස්සෙම අපි ඒ දහම් න්‍යාය පටලවා ගන්න. ඒ අනවබෝධය නිසා යම් යම් වැරදි නිගමනවලට එනවා. පසුබෑම් වලට ලක් වෙනවා. එතකොට සමහර අවස්ථාවල අපි ධර්මයේ ප්‍රගුණ කරන ප්‍රගුණ කරන්නට කැපකිරීමක් කරනවා. නමුත් අපි හිතනවා මේ අපට ඕන විදිහට, අපි කැමති විදිහට, අපි බලාපොරොත්තු වෙන විදිහට ප්‍රතිඵලයක් ලැබෙන්නට ඕන කියලා. එතකොට ධර්ම කියන්නේ හේතුඵල න්‍යාය මතයි තථාගතයන් වහන්සේ මේ ධර්ම න්‍යාය දේශනා කරන්නේ. එතකොට අපි කැමති වෙච්ච පමණට ඒකෙන් ප්‍රතිඵල ලබන්නට බෑ. ඒ අදාළ හේතු ප්‍රත්‍ය අනුව අදාළ අවස්ථාව තුළ අදාළ සාධක සම්පූර්ණ වුණොත් සහ අදාළ සාධක සම්පූර්ණ වෙන ප්‍රමාණයට අන්න එහෙම තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. එතකොට හැම විටම මේ දහම් න්‍යාය තුල අපිට පෙනෙන දෙයක් තමයි මේ හේතුඵල සැකැස්ම එක්තරා අනන්‍ය ක්‍රමයකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ පුද්ගලයෙන් පුද්ගලයට ආවේනික රටාවක්. දැන් ලෝකෝත්තර ධර්ම කාටත් එකම ස්වභාවයෙන්. ඒ කියන්නේ කෙලස් අහෝසි කළාම ඒ తত্ত্বය එකම ස්වરૂපයකින් තමයි අපි අත්විඳින්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කළාම කවුරු ප්‍රහාණය කළත් ඒ ක්ලේශයන්ගේ නැති බව තුලින් නැති වෙන සහනය සුවය ඒක කාටත් අත්විඳින්නට පුළුවන් පොදු ධර්මතාවය. එතකොට සියලුම කෙලස් ප්‍රහාණය කිරීමෙන් අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කිරීමෙන් අත්පත් අවබෝධ කරන්නා වූ අරහත් මාර්ගඥානය එතනදී සියලු කෙලස් ධර්මයන්ගෙන් නැති කරන කම්පණය පීඩණය දුරු නිසා ඒ ලබන සහනය සුවය ඒක සියලු රහතන් වහන්සේලා පොදුවේ අත්විඳින නිර්වාණ සුවය. එතකොට මේ මේ විදිහට ලෝකෝත්තර ධර්ම උපදවාගත් උතුමන්ට ඒවාහි යම්කිසි පොදු සුවයක් උන්වහන්සේලා අත්විඳිනවා. නමුත් මෙපිට ලෞකික වශයෙන් අපි මේ ධර්ම පුහුණු කරනකොට ඒ ඒ පුද්ගලයාගේ ප්‍රමාණයට ඒ ඒ පුද්ගලයා සාධක ගොඩනගාගෙන තියෙන විදිහ අනුව පුද්ගල අනන්‍යව තමයි හැම විටම මේ ධර්මය අපට පළදරන ආකාරය හඳුනා ගන්නට වෙන්නේ. එතකොට පුද්ගල අනන්‍යයි කියලා කිව්වට අපට ඕන විදිහට කියන එක නෙමෙයි අර මූලික સિદ્ધාන්තය මත කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන මේ නියාම ධර්ම අතික්‍රමණය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒවා ඇතුලේ තමයි මේ සියල්ල අපි අත්විඳින්නේ. හැබැයි කම්ම නියාමය ගත්තාම ඒක සාධාරණ ධර්මයක් වුණාට ඒ කම්ම නියාමය තුල ක්‍රියාත්මක වෙන කර්ම ගත්තන් පස්සේ කෙනෙකුට කුසල් බහුලයි කෙනෙකුට අකුසල් බහුලයි. එතකොට කෙනෙකු කෙනෙකු විසින් සිද්ධ කරන ලද කුසල් විසින් අකුසල් යට කරන්නට සමර්ථයි. තව කෙනෙක් විසින් කරන ලද අකුසල් විසින් කුසල් යට කරන්නට සමර්ථයි. ඊළඟට කෙනෙක් විසින් කුසල් බහුලව කරපු නිසා වාසනා ගුණයත් එක්කලා ඇබ්බැහියත් එක්කලා එතනත්ත කුසලයට නැඹුරු වෙනවා. තව කෙනෙක් කරන ලද අකුසලය බහුල නිසා එතනත්තට අකුසලය තුලින් ඇති කරගත් වූ වාසනා ගුණය සහ අබ්බැහියත් එක්කලා එතනත් අකුසලයට අත ගැහුවෙන් පස්සේ ඊටාම ශක්තිමත්ව කාටවත් වළක්වන්න බැරි විදිහට එතනත් අකුසල් කරගෙන යනවා. එතකොට දැන් මේවා දකිනකොට අපි සමහරට වික්ෂිප්ත වෙනවා. එක් එක්කෙනාට කොහොමද එක එක විදිහට දැන් ලෝණපල සූත්‍රයේදී අපි ප්‍රධාන වශයෙන් කතා කළා මහේශාක්‍ය බව ඇති කරගත්තු තැනැත්තාට කර්ම විපාක දුන්නා වුණත් ඒ තැනැත්තාට බරපතල පීඩාවක් ඇති කරන්නට කර්මය සමත් වෙන්නේ නැහැ. එතකොට දුර්වල පුද්ගලයාට කර්මය බරපතල විපාකයක් ඇති කරනවා ශක්තිමත් පුද්ගලයාට එපමණ විපාකයක් ඇති කරන්නට එපමණ පීඩාවක් ඇති කරන්නට එබඳු විනාශයක් ඇති කරන්නට කර්මය සමත් වෙන්නේ නැහැ. දැන් මේ එකම කම්ම නියාමයේ එතකොට කම්ම නියාමයේ එකක් ඒක කාටත් මහේශාක්‍ය අල්පේශාක්‍ය කියලා වෙනසක් නැහැ. ප්‍රතඥය ආර්ය සම්මා සම්බුද්ධය කියලා වෙනසක් නැහැ. කම්ම නියාමයේ කම්ම නියාමයමයි. ඒක කාටවත් අතික්‍රමණය කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි කම්ම නියාමය තුල එක් එක්කෙනාගේ කර්ම පළදරන ආකාරය, ඒවා ගොනු වෙන ආකාරය, සාධක ගොඩ නැගෙන ආකාරය මේවා විවිධයි. ඒ විවිධත්වය මත පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය ආකාරයෙන් තමයි මෙහි ස්වરૂපය ක්‍රියාත්මක ධර්මතාවයක් හැටියට එකම ධර්මතාවයේ හැබැයි එහි ස්වરૂපයන් අපට ප්‍රකට වෙන්නේ පුද්ගල අනන්‍ය විදිහට. ඉතින් අන්න ඒවා අපි හරියට හඳුනාගත්තේ නැති වෙනකොට අපි හිතනවා මේ කර්මය කාටත් සාධාරණ වෙන්නට ඕන ලෝකේ හැම දෙයක්ම පොදු විදිහට තියෙන්නට ඕන එතකොට ඇයි මේ අසාධාරණයක් වෙන්නේ? ඇයි මේ හොඳ කරන අයට මෙහෙම වෙන්නේ? ඇයි මේ නරක කරන අයට මෙහෙම නොවෙන්නේ? එතකොට එක්කෙනෙකුට එක විදිහකට කර්ම විපාක දෙන තව කෙනෙකුට තව විදිහකට කර්ම විපාක දෙන එහෙම වෙන්නේ කොහොමද දැන් මේ විදිහට අර්බුද ගොන්නක් මතුවෙනවා අර න්‍යාය හරියට හඳුනා නොගැනීම නිසා ඉතින් ඒ නිසා ඒ මූලික වශයෙන් අපි කතා බහ කළේ මේ ධර්ම සාකච්ඡාවේ ආරම්භයේදී මෙන්න මේ විදිහට අර ධර්මය ධම්මෝහවේ රක්කති ධම්මචාරේ මේ කතාව බෞද්ධයෝ කවුරුත් පොදුවේ පිළිගන්නවා. ඒ කියන්නේ දහම ඇසුරු කරන දහම ප්‍රගුණ කරන තැනැත්තා ධර්මයේ හැසිරෙන තැනැත්තා දහම විසින් ආරක්ෂා කරනවා කියන කාරණේ පොදුවේ කවුරුත් පිළිගන්නවා. පිළිගත්තා වුණාට පෞද්ගලිකව කතා කරලා බැලුවෙන් පස්සේ ඒක නොපිළිගන්නා තැනට විවිධ කාරණා අපට පේනවා බෞද්ධයෝ විසින්ම කියනවා අපි ඉතින් මෙච්චර හොඳට ඉඳලත් අපිට මෙහෙම වුණානේ අර නරක කරමින් ඉන්න මිනිස්සුන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ ඊළඟට හොඳින් හිටපු කෙනෙක් අකාලේ මිය ගියොත් හොඳට ඉන්න අයට ඉතින් වැඩි අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට ධර්මයට පටහැනි විදිහේ ප්‍රකාශන බෞද්ධයන් විසින්ම මතු කරන්නට පෙළඹෙන්නේ කුමක් නිසාද? අර දහම් න්‍යාය හරියට වටහා නොගැනීමේ හේතුව නිසා. ඊළඟට දෙවැනි හේතුව හැටියට අපි එහිදී පැහැදිලි කරලා දුන්නා දහම් ධර්මයේ ප්‍රගුණ කිරීමේදී ඇතිවෙන යම් දුර්වලකම්. ඒ කියන්නේ දැන් ධර්මයේ පුහුණු කරනකොට ඒ සාධක ගොඩනගා ගන්නා ප්‍රමාණයත් එක්කලා තමයි ඒ පුද්ගලයාට ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් අපි යම් අල්ප ප්‍රමාණයකින් ධර්මයේ පුහුණු කරමින් අපි මහා පරිමාණයෙන් ප්‍රතිඵල අපේක්ෂා කරනවා. එක් දෙයක් පුහුණු කරලා වෙනත් දෙයකිනුත් අපි ප්‍රතිඵල අපේක්ෂා කරනවා. අන්න ඒ වගේ හුඟක් වෙලාවට අපි දහම් කරුණු පටලවා ගන්නවා. ඉතින් ඒවා පිළිබඳව අපි කතා බහ කළා. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් පහුගිය කාලේ අපි දැක්කා මම තෙරුවන් සරණ ගිහින් ඉන්නේ. මට තෙරුවන්ගේ පිහිට තියෙනවා. ඒ නිසා මට කොරෝනා වැළඳෙන්න වැළඳෙන්න විදිහක් නැහැ කියලා අර සමස්ත සමාජය විසින්ම අනුගමනය කරන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම නොසලකා හරිනවා. එතකොට ඒකෙන් එක පැත්තකින් සමාජ අර්බුදයක් ගොඩනගෙනවා. එතකොට නීතියට සම්මුතියට පටහැනි පුද්ගලයෙක් බවට පත් වෙනවා. අනිත් අතට තෙරුවන් සරණ ගිය පමණින් වෛරස් විස බීජ වලින් හානි නොවනොයි කියලා එහෙම නියමයක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ අසනීප වෙන්නට කොහෙත්ම හේතුවක් නැහැ එහෙමනම්. එතකොට උන්වහන්සේ ਸਰවඥතා ඥානය සාක්ෂාත් කළේ උන්වහන්සේගේ සිත විසින්. හැබැයි මේ රූප රූප කලාප මේවා කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප මේවා සැකසෙන රටාවක් තියෙනවා. එතකොට ඒ රටාව හරියට හඳුනාගත්තේ නැතිනම් අපි එක් දෙයක් පුහුණු කරපු පමණට අපිට අර සියල්ලු යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අපි පංචශීලය ආරක්ෂා කරනවා නම් ඒතනත්තාට ප්‍රතිඵල ලැබෙන්නේ ඒ පංචශීල ප්‍රතිපදාව මතයි. පන්සිල් නොරැකීම නිසා යම් හානියක් වෙනවා නම් ඒ හානි ටිකෙන් ඒතනත්තා වළකිනවා. හැබැයි සමස්තයෙන් හේතනත්තා රැකෙනවා කියලා නියමයක් නැහැ. මෙන්න මේ විදිහට අපි අපි පුරුදු පුහුණු කරන ප්‍රතිපදාවේ යම් යම් අඩුලුහු අපි හරියට තේරුම් නොගැනීම නිසා අපිට ඒ ධර්මයේ අසුරු කළත් ධර්මයේ හැසුරුණත් නිවැරදි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ වගේ වැරදි ආකල්ප පුද්ගලයා තුළ ජනිත වෙනවා. ඉතින් මේවා පිළිබඳව තමයි අපි මූලික වශයෙන් මේ ධර්ම සාකච්ඡාවේ ආරම්භක අවස්ථාවේදී කතා බහ කළේ. ඉතින් තවදුරට ඒවා පිළිබඳව අධ්‍යයනය කරන්න අවශ්‍යයිට මේ සාකච්ඡාවේ මුල් සාකච්ඡා අහන්නට පුළුවන්. ඒ වගේම අන්තර්ජාලයේ අපේ වෙබ් පිටුවට ගියොත් කෙනෙකුට මේ සම්බන්ධව කරලා තියෙන දේශනා පෙළක් තියෙනවා. ඒවා පසුගිය අවස්ථාවල අපි හැම දිනාටම අහන්නට ඒවාෙහි සම්බන්ධ වෙන ලින්ක් එක මේ ධර්ම සාකච්ඡා සමූහයට අපි සම්බන්ධ කරලා දුන්නා ත්‍යාගී දෝ විසින්. ඉතින් කෙනෙකුට අවශ්‍ය නම් ඒවා නැවත නැවත ශ්‍රවණය කරන්නට පුළුවන්. ශ්‍රවණය කරලා අපි ඊටාම පැහැදිලි වැටහීමක් ඇති කරගන්නට ඕන මේ ධර්ම න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සහ මේ ප්‍රතිපදාව තුළ කොහොමද ඵල ලැබෙන්නේ හේතුවට අනුව ඵලය ජනිත වෙන්නේ මොන මොන ප්‍රමාණයෙන්ද කොහොමද හේතු ගොඩනැගෙන්නේ කොහොමද බාධක මතුවෙන්නේ ඉතින් ඒවා පිළිබඳව හොඳ විචක්ෂණ බවක් ඇති කරගත්තොත් තමයි අපිට අපි පුරුදු පුහුණු කරන ප්‍රමාණයට අපිට ප්‍රතිඵල ලැබෙනවද නැද්ද කියලා හරියට Taman විසින්ම තීරණය කරගන්න පුළුවන්. එහෙම නැති වෙනකොට අපිට සැක සංකා මත වෙනවා. අනිත් අයගෙන් අහන්නට වෙනවා. එතකොට අනිත් කෙනා වැරදි විදිහට අපිට මඟ පෙන්වීමක් කළොත් අපි ඒ මත හිර වෙනවා. එතකොට ඔබ දැන් සෝවන් ඵලයටපත් වෙලා අරහත්ත්වයටපත් වෙලා කියන අනිත් අය අපිව මුලා කළොත් අපිත් ඒ මුලාව තුල ගිලෙනවා. එතකොට ඔබට මොකක්වත් මේකේ ප්‍රතිඵලයක් නැහැ. කොච්චර ಗುಣධම් වැඩුවා වුණත් කො මොකද්ද ලැබිච්ච දේ කියලා අභියෝග කළොත් අපි සමහරට මානසිකව කඩා වැටෙනවා. එතකොට ඔය උස් පහත් වීම දෙපැත්තටම අපි දෝලණය වෙන්නේ කොමක් නිසාද? දහම් න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව පිළිබඳ අපට පැහැදිලි වැටහීමක් අඩු වුනහම තමයි මේ දෝලනය ඇති වෙන්නේ. ඒ නිසා අපි යම් යම් දහම් කරුණු දැනගෙන තියනවා වෙන්නට පුළුවන්. ඒ වගේම යම් ප්‍රමාණයකට අපි කැප වෙලා ධර්මයේ ප්‍රගුණ කරනවා වෙන්නට පුළුවන්. එපමණකින්ම මේ ධර්ම මාර්ගය තුල අපිට ස්ථාවර බවක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒ ස්ථාවර බව ගොඩ නැගෙන්න නම් න්‍යාය සහ ප්‍රතිපදාව පිළිබඳව තියෙන ඒ බඳු ගැටලු අපි निराකරණය කරගන්න ඕනේ. ඒ නිසා තමයි පළවෙනි යට අපි මේ ධර්ම සාකච්ඡාවේදී ප්‍රායෝගිකව ධර්මය පුහුණු කරන ආකාරය කියන මේ ප්‍රවේශයත් එක්කලා මේ කරුණු කතා බහ කළේ. ඊළඟට දෙවෙනි මාතෘකාව හැටියට අපි ගත්තේ ද්වේෂය දුරු කරන ක්‍රම. ප්‍රායෝගිකව අපි කොයි කාටත් තියෙන ගැටලුවක් කෝපය, ద్వේෂය, තරහව කොහොමද දුරු කරන්නේ කියලා. ඉතින් ඒ සඳහා එක් ක්‍රමයක් නෙමෙයි අපේ උපාය මාර්ග හයක් විතර විවිධ පැතිවලින් එහිදී සාකච්ඡා කළා. මේ මේ විදිහට අපට ద్వේෂය දුරු කරන්නට පුළුවන් කියන බව. ඒකත් මේ සාකච්ඡා පෙළේ වගේම වෙනම දේශනා පෙළක් හැටියට අන්තර්ජාලයේ තියෙනවා. අවශ්‍ය කෙනෙකුට ඒව ශ්‍රවණය කරන්නට, ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට තුන්වෙනි මාතෘකාව හැටියට අපි කතා කළේ දසවිධ උපාසක ගුණ පිළිබඳව. ඒකත් ඉතාමත්ම වැදගත් කාරණයක්. මොකද දැන් වර්තමානයේ අපිට පෙනෙනවා බෞද්ධයෝ හැටියට දැන් මේ සම්බුද්ධ ශාසනය පවතින්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස නිසායි. එතකොට උපාසක උපාසිකා කියන පිරිස තුල තිබිය යුතු ගුණාංග මොනවාද? කියලා යම්කිසි කෙනෙක් හරියට දන්නේ නැත්නම් මේ ශාසනයේ අඩක්ම දුර්වල වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තත් භික්ෂුවක් හැටියට භික්ෂුණියක් හැටියට දැන් වර්තමානයේ භික්ෂුණීන් කියන කාරණේ පිළිබඳව මති මතාන්තර ගොඩක් තියෙනවා. එතකොට භික්ෂුවකගේ භූමිකාව මොකක්ද? ඒ භික්ෂුව විසින් රැකිය යුතු පැවතිය යුතු ස්වභාවය මොකක්ද? භික්ෂුවගේ වගකීම මොකක්ද? කාර්යභාරය මොකක්ද? මේවා පිළිබඳව පැහැදිලිව හඳුනාගෙන ක්‍රියාත්මක නොවනවා නම් අර සාසනයෙන් අඩක්ම දුර්වල වෙනවා. ඉතින් අපට අද කාලේ පෙනෙනවා වික්ෂුන් වහන්සේලා ඒ තමන්ගේ භූමිකාව කාර්යභාරය හරියට හඳුනාගෙන කටයුතු නොකරන පිරිස නිසා හැම භික්ෂුන් වහන්සේ නමක්ම නෙමෙයි ඒ බඳු භික්ෂුන් වහන්සේලා බහුල වීම හෝ එහෙම නැත්නම් අතලොස්සක් සිටින ඒ බඳු භික්ෂුන් වහන්සේලා පිළිබඳව ඉස්මතු කරලා ප්‍රචාරණය කිරීම නිසා හෝ මේ මේ කාරණා දෙකෙන් කුමක් නිසා හෝ වර්තමානයේ බරපතල විදිහට භික්ෂුත්වය ගර්හාවට නින්දාවට ලක් වෙන ආකාරය ගිහියාට පැවිද්දා පිළිබඳව තියෙන විශ්වසනීයත්වය හුඟක් paludu වෙන ආකාරය අපිට පැහැදිලිව පේනවා. ඒ වගේම තමයි අර උපාසක උපාසිකා කියන මේ කොටස් දෙක ඒගොල්ලන්ගේ කාර්යභාරය හරියට හඳුනා නොගැනීම නිසා ඒ අය විසින්ම සමහර විට Taman බෞද්ධයෝය කියලා කියා ගන්නා පිරිස විසින්ම අර භික්ෂුන් වහන්සේලා විවේචනය කරලා නින්දාවට ලක් කරලා අපහාසයට උපහාසයට ලක් කරලා ඒ යම් යම් තියෙන වැරදි අඩුපාඩු ඉස්මතු කරලා සාසනය කෙලසෙන තැනට කටයුතු කරනවා. දැන් මේකෙන් අදහස් කරන්නේ භික්ෂුවගේ වැරදි අඩුපාඩු වහලා තියාගෙන සුරක්ෂිත කරන්න ඕන කියන එක නෙමෙයි. ඒවා මතු කරන්න ඕන තැන් තියෙනවා මතු කර මතු කරන්නේ කුමක් සඳහාද කියලා හරියට දැනගන්න. එතකොට ඒක මතු කරන්න ගියන් පස්සේ තව පිරිසක් ඒකට පෙළඹෙනවා නම් එතකොට තවදුරටත් ශාසනයේ පරිහානියක් නම් ඇති වෙන්නේ. ඒ බඳු තැන්වලදී අපි ක්‍රියා කළ යුතු බුද්ධිමත් ක්‍රමය මොකක්ද? මේවා පිළිබඳව අපි පරිස්සමෙන් තේරුම් ගන්න. දැන් වර්තමානයේ අපිට පේනවා ජනමාධ්‍ය හසුරවන ආකාරය බැලුවෙන් පස්සේ අන්‍යාගමිකයන් නෙමෙයි බෞද්ධ කියන පිරිස තමයි වැඩි හරියක් මේ ශාසනය විනාශ වෙන තැනට ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් ආකල්ප හසුරුවන්නේ. එතකොට වර්තමානයේ ඒ විදිහට සාසන විරෝධී දේවල් කරන්නට පෙළඹිලා ඉන්න පිරිස ගත්තන් පස්සේ අන්න ආගම් වල නෙමෙයි මේ බෞද්ධ පිරිසමයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිසම. එතකොට අර විදිහට විවේචනය කරන්න නිග්‍රහ කරන්නට එබඳු ස්වરૂපයන්ට පැමිණෙන පිරිස බැලුවෙන් පස්සේ ඒත් ඒ වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශාසනය පවතින්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස මත මේ ශාසනය යම් දවසක කෙලසෙන්නේ වෙනසෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස නිසාමයි. මොකද පිටින් ඇවිත් මේකට මුකුත් කරන්නත් බෑ. පිටින් ඇවිදින් මේක පවත්වන්නත් බෑ විනාශ කරන්නත් බෑ. ඒ පවත්වන සාධක ටික හරියට තියෙන තාක්කල් පවතිනවා. ඒ පවත්වන සාධක ටික දුර්වල වෙනකොට මේක දුර්වල වෙනවා. විනාශ වෙනවා. ඒකට ආයේ පිට මොකක්වත් එකක් නෙමෙයි බලපාන්නේ මේක මේ මේ අදාළ සාධක ටික. ඒක තමයි මේ හේතුඵල ධර්මතාවය තුල තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ අනුව උපාසක උපාසිකාවන් කියන්නේ මේ ශාසනයේ අඩක්. භික්ෂු භික්ෂුණී කියන්නේ එක් අඩක් උපාසක උපාසිකාවන් කියන්නේ තවත් අඩක්. එතකොට ශාසනය පැවැත්වීමේ හරි අඩක් වෙන මේ උපාසක උපාසිකා පිරිස තුල තිබී යුතු ගුණාංග මොනවාද? ඒගොල්ලෝ පිළිහිටිය යුතු ප්‍රතිපදාව මොකක්ද? ඒගොල්ලන්ගේ ඇවතුම් පැවතුම් කොහොමද විය යුත්තේ මේ ශාසනය සම්බන්ධ? මේවා හරියට දන්නේ නැත්ද? දන්නේ නැත්තම් හෝ සලකන්නේ නැත්තම් මේ ශාසනයට බරපතල හානියක් සිද්ධ වෙනවා. ඉතින් වර්තමානයේ අපි ඒක හුඟක් ප්‍රබල විදිහට දකිනවා. ඉතින් ඒ නිසා මේ දසවිධ උපාසක ගුණ පිළිබඳව සාකච්ඡාව ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක්. ඒක අපි දීර්ඝ වශයෙන් මේ ಗುಣ 10ම සාකච්ඡා කළා. එතකොට සංක්ෂිප්ත වශයෙන් එක සිහිපත් කළොත් පළවෙනි කාරණේ වෙන්නේ උපාසක උපාසිකාවන් සංඝයා සමග සමාන සුව දුක් ඇති බව. එතකොට භික්ෂුන් වහන්සේලා සැපසේ ඉන්නවා නම් තමයි භික්ෂු ඒ ගිහියාට එහෙම නැත්නම් උපාසක උපාසිකාවන්ටත් සුවයක් දැනෙන්නේ. එතකොට භික්ෂුව භික්ෂු භික්ෂුණී කියන මේ පැවිදි පිරිස දුකටපත් වෙනවා නම් පීඩාවටපත් වෙනවා නම් ඒක Tamanට පැමිණි දුකක් පීඩාවක් හැටියට තමයි උපාසක උපාසිකාව සලකන්නේ. අන්න ඒ විදිහට ඒකාබද්ධ වෙච්ච මානසික ගුණයක්. එතකොට මේකෙන් අදහස් කරන්නේ අනිත් කෙනාගේ පීඩාව Taman අරගෙන අදිසංවේදී විදිහට පීඩා විඳිනවා කියන එක නෙමෙයි. ඒ මානසික ඒකාබද්ධතාවය අපි මේ එක පිරිසක් එකට යන්නේ එක වැඩක් අපි කරන්නේ එක පරමාර්ථයක් සඳහායි අපි කැප වෙන්නේ එක් ඉලක්කයක් අපිට තියෙන්නේ ඒ බව හරියට තේරුම් ගත්තොත් තමයි මේ පැවිද්දාට යම්කිසි පීඩාවක් පැමිණෙනකොට ඒක Tamanට පැමිණි පීඩාවක් වගේ දායකයාට දැනෙන්න ගන්න. එහෙම නොවුනොත් එතන වෙන්නේ ආ ඔය කරපුවාට දැන් ඔය සිද්ධ වෙලා තියෙන්නේ ඕක තමයි හොඳම දේ කියලා අර විදිහට ඒකෙන් සතුටු වෙන්න අර ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප තමන් තුල වර්ධනය වෙනවා ද්වේෂේ කෝපේ වැඩෙනවා විනා අර ඒකාබද්ධ මානසික తත්වය ගොඩ නැගෙන්නේ නැහැ. ඉතින් මේ ශාසනය රකින්න පුළුවන් වෙන්නේ, පවත්වන්න පුළුවන් වෙන්නේ දායකයෙක් හැටියට. ඒ කියන්නේ උපාසක උපාසිකාවන් හැටියට අර ශ්‍රමණ පිරිස සමග ඒකාබද්ධ වූ මානසික බැඳීමකින් කටයුතු කරන්න පුළුවන් නම් තමයි. ඉතින් ඒක තමයි පළවෙනියටම කියන ගුණය. ඊළඟට දෙවැනි එක දන් දීමෙහි ඇලුණු බව. ඒ කියන්නේ තමන් සන්තක සියල්ල දෙනවා කියන එක නෙමෙයි මේ සම්බුදු සසුනේ චිර පැවැත්ම භික්ෂුන් වහන්සේ කියන කෙනා දායකයාගෙන් තමයි යැපෙන්නේ. එතකොට උන්වහන්සේ හරිහම්බ කරගෙන ගොවිතැන් කරගෙන දන් වළඳන තැනට ආවොත් එහෙම මේ ශාසනය වැඩි කාලයක් පවතින්නේ නැහැ. ඉතින් අද ඒවා හරි උසස් දේවල් හැටියට අද අද සමාජයේ භික්ෂුව විසින් සමාජ මෙහෙවරක් කරන්න ඕන. නමුත් ගොවිතැන් කරගෙන ව්‍යාපාර කරගෙන හරිහම්බ කරගෙන අනුභව කරන මට්ටමකට එනවා නම් එතන භික්ෂු භූමිකාව නෙමෙයි. එතකොට ඒවා අද බොහොම උජාරුවට ඉස්මතු කරලා කතා කළා වුණාට. ඉතින් ඒ නිසා දායකයන් විසින් තමයි මේ භික්ෂුව පෝෂණය කරලා මේ මේ ශාසනය පවත්වන්නට පූර්ණ දායකත්වය දරන්නේ. කැපකිරීම කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ දන් දීම කියන එක උපාසක උපාසිකාවගේ ප්‍රධාන ගුණාංගයක් හැටියට කුමක් සඳහාද සම්බුදු සසුනේ චිරස්ථිතිය සඳහා සම්බුද්ධ ශාසනය පැවැත්වීම සඳහා එතකොට සම්බුද්ධ ශාසනය පවත්වනවා කියලා අපිට වැඩ දෙකයි කරන්න තියෙන්නේ. තමන්ගේ ගුණ නුවණ දියුණු කර ගැනීම සහ අන් අයට ගුණ නුවණ දියුණු කරන්නට සහාය වීම. භික්ෂුවට කරන්න තියෙන්නේත් ඒක, භික්ෂුණියට කරන්න තියෙන්නේත් ඒක, උපාසකයාට කරන්න තියෙන්නේත් ඒක, උපාසිකාවට කරන්න තියෙන්නේත් ඒක. මේ සිව්වනක් පිරිසටම ශාසනය පවත්වනවා කියලා කරන්න තියෙන්නේ Tamanගේ ගුණ නුවණ. Taman නිවන් දකින්නට අවශ්‍ය ගුණ පුහුණු කරන අතර අන් අයට ගුණධර්ම පුහුණු කරන්නට සහාය වීම. එතකොට පැවිද්දා තමන්ගේ භූමිකාව තුළ ඉඳගෙන ඒ කාර්යභාරය කරනවා ගිහියා තමන්ගේ භූමිකාව තුළ ඉඳගෙන ඒ කාර්යභාරය කරනවා. ඒතර භූමිකාව වෙනස් වුණාට එකම දිශාවකට තමයි අපි කාගෙත් වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතනදී ඒ පරිත්‍යාගය දාණය අනුන්ගේ යහපත වෙනුවෙන් කැපවීම කියන මේ ගුණය උපාසක උපාසිකාවන්ගේ විශේෂ ගුණයක් හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. ඊට තුන්වෙනි එක සසුනේ පිරිහීම දැක නගා සිටුවීමට උත්සාහවත් වෙනවා. දැන් වර්තමානයේ අපිට පේනවා සාසනය පිරිහීම දකිනකොට ඒකම ඉස්මතු කරලා ඒකම මතු කරලා තව ගොඩක් දෙනෙකුට ඒක පෙන්නලා මෙන්න අතන මෙහෙම වෙලා මෙතන මෙහෙම වෙලා මේ මේ විදිහේ මහ විනාශයක් පරිහානියක් කියලා ඒව වපුරන තත්ත්වයක් තමයි අද ඇවිත් තියෙන්නේ. එතකොට මොකද්ද මේකට කරන්න පුළුවන්? මේ විනාශේ වළක්වන්න මොකද්ද කරන්න පුළුවන්? මෙතනින් රැකගන්නේ කොහොමද කියන ඒ උත්සාහයට වඩා අර දුර්වලකම දැක්කම ඒක පතුරවලා තව වැඩි දෙනෙක් කුගේ මනස ව්‍යාකූල කරන්නට අද sannivedanය තුලින් ජනමාධ්‍ය තුලින් අන්තර්ජාලය තුලින් ඒ වගේම පොදු මාධ්‍ය වලින් මේ හැම තැනකින්ම අද මේ sannivedanaya කියන එක පාවිච්චි වෙන විදිහ බැලුවෙන් පස්සේ වැඩිපුරම අනර්ථය වපුරන්නට අනර්ථය පතුරවන්නට අර්ථය වපුරන්නට අර්ථය පතුරවන්නට ක්‍රියාත්මක වෙනවට වඩා සියදහස් ගුණයෙන් වේගවත් අනර්ථය වපුරන්න අනර්ථය පතුරවන්නට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා උපාසක උපාසිකාවන්ගේ විශේෂ ගුණයක් හැටියට ශාසනයේ පරිහානිය දැකලා එය නගා සිටවන්නට උත්සුක වීම. ඊළඟට හතරවෙනි කාරණය තමයි දුරු කරන ලද කෝතුහල මංගලයිති. ඒ කියන්නේ નિවරදිව සම්මාදිට්ඨිය අවදි කරගත්තු වෙන වෙන දේවල් ප්‍රාථමික දේවල් පිළිබඳව දෘෂ්ටිගතික වෙන්නේ නැතිව සම්මාදිට්ඨිය નિවරදිව අවදි කරගන්න. පස්වෙනි කාරණේ තමයි වෙනත් ශාස්ත්‍රූවරයෙකු සරණ යන්නේ නැහැ. දිවිහිමියෙන්ම තථාගතයන් වහන්සේ තමයි Tamange එකම ශාස්ත්‍රූවරයා කියලා. දැන් අපිට පේනවා සමහරලාට මුළු ජීවිත කාලෙම බෞද්ධයෙක් හැටියට බෞද්ධ ගීත කියලා අන්තිමට කටහඬ නැති වුණාන් පස්සේ ඔන්න දෙවියන් වහන්සේ තමයි කටහඬ අරන් දුන්නේ කියලා එක්තරා ප්‍රයෝගයකට හසු අර සම්පූර්ණම තමන්ගේ මෙතෙක් ආපු ගමන් මඟ වෙනස් කරලා තමන්ගේ බෞද්ධකමක් නැති වෙන තැනට කටයුතු යොදා ගන්න ආකාරය. ඉතින් අපි දන්නේ නැහැ ඒක හැබෑවට හදවතින්ම ඒ පරිවර්තනය සිද්ධ වුණාද නිකන් අනිත් අය කියන නිසා මතු පිටින් සිද්ධ වුණාද කියන්න අපි දන්නේ නැහැ. නමුත් ඒ විදිහට මතු පිටින් හෝ මම දෙබඳු කෙනෙක් සරණ යනවා කියන තැනට ලාමක වෙන්නේ කුමක් නිසාද? ඒ තමන් තුළ හැබෑවට ඒ බෞද්ධකම උපාසක උපාසිකාවක් හැටියට පිහිටන්න ඕන මට්ටමින් ස්ථාවර වෙලා නැති නිසා තමයි සෙවිලි තහඩු ටිකකට කෑම පැකට් එකකට වීලි සලාක ටිකකට රස්සාවකට දාලා දුන්නා කියලා ගයක් හදලා දුන්නා කියලා ඒ වගේ බොහොම ලාමක දෙයකට තමන්ගේ ශාස්ත්‍රූවරයා පාවා දෙමින් තමන්ගේ ආගම දහම පාවා දෙමින් කටයුතු කරන්නට මිනිසුන් පෙළඹෙන්නේ කුමක් නිසාද අර විදිහට මේ බෞද්ධයෙකුගේ උපාසක උපාසිකාවකගේ ස්ථාවර ගුණය කුමක්ද කියලා හරියට තේරුම්ගෙන නැති නිසා ඊළඟට හයවෙනි කාරණේ කය වචනය ආරක්ෂා කරන. ඒ කියන්නේ සීලෙහි පිහිටන බව. කයින් වචනෙන් තමන්ටවත් අනුන්ටවත් අනර්ථයක් වෙන්නට ක්‍රියාත්මක නොවන බව. හත්වෙනි කාරණේ සමගියෙහි ඇලුණු බව. එතකොට ભેද බින්න කරන්නේ නැහැ. භික්ෂූන් භික්ෂූන් සමග ભેද බින්න කරන්නේ නැහැ. උපාසක උපාසිකාව උපාසක උපාසකයන් අතර ભેද බින්නතා ඇති කරන්නේ නැහැ. දායක කණ්ඩායම කණ්ඩායම් බිඳුවන්නේ නැහැ. ඉතින් මේකත් ඊටාම වැදගත් කාරණයක්. සමහර වෙලාවට දායකයාගේ මැදිහත් වීමෙන් තමයි භික්ෂූන් වහන්සේලා ભેද බින්න එතකොට ඒ වගේ විවිධ තැන්වල අපි දකිනවා ඒ අසමගිය ඇති වෙන්නට පැවිද්දාත් යම් ප්‍රමාණයකින් දායකත්වයෙන් දරනවා ගිහියාත් යම් ප්‍රමාණයකින් දායකත්වයෙන් දරනවා මේ දෙපැත්තෙම දුර්වලකම් මතුවෙන හැටි ඒ නිසා ගිහි පැවිදි දෙපිරිස තුලම තියෙන උන විශේෂ ගුණයක් තමයි සමගිහි යනුන බව ඊළඟට ඊර්ෂ්‍යා නොකරන බව තමන් දැන් ඊර්ෂ්‍යාව කියන එක මතුවෙන්නේ තමනුත් උනන්දු වෙන යම් කාරණයකට අනිත් කෙනා ඉදිරියට යනවා පෙනෙනවා නම් ඒක දරා ගන්න බැරි ගතිය එතකොට ඒක පුද්ගල సంతානයේ පවතින ඊටාම සූක්ෂම ක්ලේශ ධර්මයක්. එතකොට ඒ ගැන අවදියෙන් ඉඳමින් ඊර්ෂ්‍යාව අඩු කර ගැනීම. ඊළඟට නවවෙනි කාර්යය අන්‍යයන් රැවටීම පිණිස ප්‍රතිපත්තිය හියදෙන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් කුහක ප්‍රතිපත්ති. තමන් ಗುಣධම් වඩනවා කියලා ලෝකෙට අඟවන්න, ලෝකෙට පෙන්වන්න ප්‍රතිරූපයක් හදන්න. ඉතින් අද බොහෝ උපාසක උපාසිකාවන් අපි දකිනවා ඇතුළත ඒ ගුණය නිවැරදි විදිහට නැහැ. හැබැයි ලෝකෙට පෙන්වන්න හදනවා, අඟවන්න හදනවා. මම මෙහෙම කෙනෙක්, මෙහෙම කෙනෙක්. එතකොට අද ඇත්තම් භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා මම සෝවාන් කෙනෙක්, මම රහත් රහතන් වහන්සේලා, මම බුදුවරයෙක් ආදී වශයෙන් පෙන්වන්නට උත්සාහ කරන ප්‍රතිරූපමවනෝ එතකොට ඒ කුහක ප්‍රතිපදාව ඇතුළත එහෙම එකක් නැති බව තමන් දැන දැන ලෝකෙට පෙන්වන්න උත්සාහ කරන ඒ ප්‍රතිපදාව තුළ තම විශේෂත්වයකටපත් වෙලායි. එතකොට තමන් සැබෑවටම තමන් රැවටිලා හැම දෙයක් කරනවා නම් එතන තියෙන්නේ රැවටීමක්. එහෙම නැත්නම් අදිමානය කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. ඒතර තමන් හොඳටම දැන දැන තමන් තුළ එහෙම එකක් නැහැ කියලා නිකන් ලෝකේ රවට්ටන්න, ලෝකෙට අඟවන්න. අනිත් අය තමන්ට නතු කරගන්න, කණ්ඩායමක් හදන්න, මතවාදයක් සමාජගත කරන්න. එහෙම කරනවා නම් ඒක බරපතල අපරාධයක්. භික්ෂුවක් එහෙම කරනවා නම් මහානකම සම්පූර්ණයෙන් එතනින් ඉවරයි. ගිහියෙක් එහෙම කරනවා නම් ඒ උපාසක උපාසිකා ගුණය එතනම විනාශ වෙනවා. ඊළඟට දහවෙනි කාරණේ හැටියට දක්වන්නේ බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රය හඳුනාගෙන નિවරදිව සරණ යාම. එතකොට මේ කාරණා පිළිබඳව අපි කතා කළා දසවිධ උපාසක ගුණ පිළිබඳ. ඊළඟ මාතෘකාවේදී අපි කතා කළේ වගකීම් යුතුයකම් සහ සසර හිමිකම් කියලා අප විසින් සම්පාදනය කරලා තියෙන කුඩා ධර්ම ග්‍රන්ථයක් තියෙනවා. ඒ ධර්ම ග්‍රන්ථේ පාදක කොටගෙන අපි ඊළඟ සාකච්ඡාව කළා. වගකීම් යුතුයකම් කියන්නේ මොනවද? ඒ භූමිකාව භූමිකාවන්ට අදාළ භූමිකාව කියලා කියන්නේ තමන්ට ස්වභාවයෙන්ම හෝ එහෙම නැත්නම් තමන් විසින් බාරගෙන හෝ සමාජයේ විසින් බාර දීලා හෝ තමන්ට පැවරෙන යම් යම් අවස්ථා ඒ අවස්ථාවට උචිත වගකීම් යුතුයකම් දැන් අපේ ස්වභාවයෙන්ම කර්මානුරූපව පැවරිලා තියෙන භූමිකාවක් තමයි මිනිස්සෙක් හැටියට ඒ මනුෂ්‍ය භූමිකාව. ඊළඟට අපි පැවිදි වීම හෝ ගිහි වීම කියන එක තමන් විසින් ගිහි බව පවත්වාගෙන යනවද එහෙම නැත්නම් මහාන වෙනවද එතකොට ඒ තමන් තෝරා ගන්නා භූමිකාව. එතකොට ගිහි භූමිකාව සහ පැවිදි භූමිකාව. ඊළඟට තමන් කාන්තාවක් නම් පුරුෂයෙක් නම් එතකොට ඒක තමන්ට කර්ම ශක්තිය විසින් උරුම වූ භූමිකාවක් මාතෘ පිතෘ භූමිකාව. එතකොට තමන් ආවාහ විවාහ වෙලා දරුවන් හදනකොට ඒක ස්වේච්ඡාවෙන්ම තමන් මාතෘ පිතෘ කියන භූමිකාවන්ට පැමිණෙනවා. ආවාහ විවාහ වෙනකොට පති පතිනි කියන භූමිකාවන්ට තමන් පැමිණෙනවා. ඊට පස්සේ තමන් දරුවෙක් හැටියට උපදිනකොට ඒ ධාරක භූමිකාව Taman කර්මානුරූප සාංශාරික වශයෙන් Tamanට ඒක උරුම වෙනවා ඊට පස්සේ Taman මේ සමාජය තුල Taman විසින් බාරගෙන හෝ සමාජය විසින් අපට පවරන ඒවා ගුරුවරයෙක් හැටියට පාලකයෙක් හැටියට වෛද්‍යවරයෙක් හැටියට පියදුරෙක් හැටියට විවිධ පැතිවලින් අපේ භූමිකාවන් එක්ක අප විසින් තෝරා ගන්නවා එහෙම නැත්නම් සමාජය විසින් අපට පවරනවා ඒ කවර භූමිකාවක් තුළ වුණා අප විසින් කළ යුතු යුතුයකම් වගකීම් මොනවාද? ඒ මත තමයි අපේ සාංශාරික හිමිකම් තීරණය වෙන්නේ. ඉතින් මේක ඊටාම ගැඹුරු කතාවක්. බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රය තුල දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන් මේ කාරණා. එතකොට ඒ කාරණා පිළිබඳව සංවේදී නොවුනොත් අවදි නොවුනොත් අපිට සාංශාරික හිමිකම අපේ ඒ යුතුයකම් වගකීම් ඉටු කරන ප්‍රමාණයත් එක්කලා තමයි බැඳී පවතින්නේ. ඒ පිළිබඳව අපි යම් ප්‍රමාණයකට කතා බහ කළා. ඊළඟට පස්වෙනි මාතෘකාව හැටියට අපි කතා කළේ මරණාසන්න මොහොතේ සිත සකස් කර ගැනීම පිළිබඳව. එතකොට අපි හැම කෙනෙක්ම ගිහි වුණත් පැවිදි වුණත් ස්ත්‍රී පුරුෂ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන අපි කොයි කවුරුත් යම් අවස්ථාවක මරණයට පැමිණෙනවා. එතකොට මේ මරණයටපත් වෙන අවස්ථාව වෙනකොට අපි අරහත්ත්වයටපත් වෙලා නැතිනම් අපේ භව ගමන කොහොමද කළමනාකරණය කරගන්නේ? එතකොට සෝවාන් ඵලයට හරිපත් වෙලා නම් අපිට ලොකු කළමනාකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක් හැටියටම ඒ කළමනාකරණය සිද්ධ වෙනවා. නමුත් සෝවන් ඵලයටවත්පත් නොවි අපි මේ යනවා නම් අපිට උත්සාහයෙන් සාධක මතු කරගෙන යම් කලමනාකරණයක් කරගන්නට සිද්ධ වෙනවා භව පැවැත්ම පිළිබඳව කුමක් සඳහාද විමුක්තියතෙක් නිවන් අවබෝධයතෙක් ශක්තිමත්ව යන්න ඇද වැටෙන්න යන්න අපේ භව පැවැත්ම කලමනාකරණය කරගන්න ඉතාම වැදගත් අවස්ථාවක් තමයි මරණාසන්න අවස්ථාවේ අපේ මනස નિවරදි තැනක පිහිටුවා ගැනීම. ඉතින් ඒ සම්බන්ධව අපි සෑහෙන ප්‍රමාණයක් කරුණු කතා බහ කළා. ඊළඟට 6 වෙනි මාතෘකාව අපි කතා කළේ අකුසල සමාපatti සූත්‍රය පාදක කොටගෙන එයින් අපි සකසපු කුඩා ධර්ම ග්‍රන්ථයක් තියෙනවා අකුසල සමාපatti හෙවත් කුසල භාවනාවට ප්‍රවේශයක් කියන මාතෘකාවේ එතකොට ඒ ග්‍රන්ථය පාදක කොටගෙන විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අකුසල සමාපatti සූත්‍රය පාදක කොටගෙන අපි ඒ සාකච්ඡාව කළා. එතනදී තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අපේ සිතේ සද්ධා, හිරියොත්ප්ප, වීරිය, පඤ්ඤා කියන මේ සේක බල අපේ මනසේ අවදි වුණොත් ඒ තනත්තාගේ සිතෙහි අකුසලයකට ඉඩක් නැහැ. අකුසලයක් මතුවෙන්නට හෝ අකුසලයට සමවදින්නට ඒ එතනත්තගේ මනසේ ඉඩක් ලැබෙන්නේ නැහැ. හැබැයි යම් මොහොතක සද්ධාව යටපත් වෙනවා නම් හිරිය ඒ කියන්නේ ලැජ්ජ බය යටපත් වෙනවා නම් වීරය යටපත් වෙනවා නම් ප්‍රඥාව යටපත් වෙනවා නම් ඒ තනත්තාගේ මනසේ අකුසල් මතුවෙන්නට ඉඩ සැකසෙනවා අකුසලයට සමවදින්නට අවකාශ සැලසෙනවා මේ කාරණාව තමයි ඒ සූත්‍රයේ මූලික කොටගෙන අපි එහිදී සාකච්ඡා කළේ ඊළඟට හත්වෙනි මාතෘකාව හැටියට අපි කතා බහ කළේ සතර සතිපට්ඨානය පිළිබඳව එදෙන් සතිපට්ඨාන සූත්‍රයේ මූලික කොටගෙන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානය අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහි කොටස් වශයෙන්, ඒ කියන්නේ කායානුපස්සනාවේ ප්‍රධාන කොටස් හයක් තියෙනවා. එතකොට දීර්ඝ වශයෙන් ගත්තොත් අසුභය කියවෙන කොටස් 9ම ගත්තොත් එතන කොටස් සම්පූර්ණයෙන් විග්‍රහ වශයෙන් ගත්තොත් 14යි. එහෙම නැත්නම් අසුභ එකක් හැටියට ගත්තොත් කායानुපස්සනාවේ කොටස් හතක් හයක් තියෙනවා. එතකොට මේ කොටස් 6 පිළිබඳවම අපි කතා බහ කළා ආනාපාන සති ඉරියාපත චතු සම්පජඤ්ඤ පටික්කුල ධාතු මනසිකාර අසුභ කියන මේ කාරණා හය පිළිබඳව. ඊට පස්සේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාවේ 16 ආකාරය පිළිබඳව ඊළඟට ධම්මානුපස්සනාව පස් ආකාරයකින්. නීවරණ කාණ්ඩය ඊළඟට ස්කන්ධ ආයතන බොජ්ජංග සහ නීවරණ මේ චතුසත්‍ය මේ කාරණා පහ පිළිබඳව අපි දිගට සාකච්ඡා කළා. ඒතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳව සාකච්ඡාව අපි වෙනම මාතෘකාවක් හැටියටම අරගෙන කතා බහ කළා දීර්ඝ වශයෙන් ඒ පිළිබඳව සාකච්ඡාව වඩා වැදගත් වෙන නිසා. ඊළඟට අපි නවවෙනි මාතෘකාව හැටියට ගත්තේ චිත්තෝපක්ලේශ ධර්ම. විශේෂයෙන්ම වත්තුපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සිත කිලිටි කරන ධර්ම 16. එතකොට අපේ රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේ විසින් මේ පිළිබඳව වෙනම ධර්ම ග්‍රන්ථයක් සකසලා තියෙනවා. එතකොට ඒ සූත්‍ර දේශනාව සහ ඒ ධර්ම ග්‍රන්ථය පාදක කොටගෙන අපි චිත්තෝපක්ලේශ ධර්ම 16 පිළිබඳව කතා කළා. එතකොට හිත කිලිටි කරන ධර්ම හැටියට අවිද්‍යාව විසම ලෝභය ව්‍යාපාදය ක්‍රෝධය උපනාහය මක්ඛය පලාසය ඉස්සා මච්චරිය මායා සාඨේය තම්බ සාරම්භ මාන අතිමාන මද පමාද කියන මේ காரணා 16 පිළිබඳව අපි එහිදී කතා බහ කළා ඊළඟට අපි කතා කළේ 10 වෙනි මාතෘකාව හැටියට අංගුත්තර නිකායේ අටක නිපාතයේ දැක්වෙන අනුරුද්ධ සූත්‍රයේ පාදක කොටගෙන අෂ්ටමහා පුරුෂ විතර්ක පිළිබඳ. එතකොට කෙනෙකුට නිවන් දැකීම සඳහා අත්‍යවශ්‍ය ගුණාංග 8ක් මේ සූත්‍රය පැහැදිලි කරන්නේ. අනුරුද්ධහාමුදුරුව කරුණු හතක් මතු කරනවා. බුදුරජාණන් වහන්සේ ඒකට තවත් කාරණයක් එකතු කරලා කරුණු 8ක් හැටියට පැහැදිලි කරනවා. ඒ කාරණා එකින් එක අපි සාකච්ඡා කළා. අල්පේච්ඡ උතනත්තාටයි මේ ධර්මයේ ප්‍රගුණ කරන්න පුළුවන් මහිච්ච තැනැත්තාට නොවේ. ඒ වගේම ලද දෙයින් සතුටු වෙන තැනැත්තාටයි මේ ධර්මය ප්‍රගුණ කරන්න පුළුවන්. එසේ නොවන තැනැත්තාට නෙවෙයි. විවේකයේ ඇසුරු කරන තැනැත්තාටයි මේ ධම් ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ. පිරිස ඇසුරු කරමින් කල්ලි ගැහෙන පුද්ගලයාට නෙවෙයි. වීරය ඇසුරු කරන පුද්ගලයාටයි ආරම්භ කරන ලද වීරය ඇති පුද්ගලයාටයි මේ ධර්මයේ ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ කුසීත පුද්ගලයාට නෙමෙයි. ඒ ඒ වගේම පිහිටුවාගත් සිහිය ඇති තැනත්තාටයි මේ ධර්මය ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ සිහි මුලා වූ තැනත්තාට නොවේ ඊළඟට චිත්ත ඒකාග්‍රතාවය ඇති තැනත්තාටයි මේ ධර්ම ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ සිත වික්ෂිප්ත වූ තැනත්තාට නොවේ ප්‍රඥාව ඇති තැනත්තාටයි මේ ධර්ම ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාව නැති තැනත්තාට නොවේ ওই කාරණා හත තමයි අනුරුද්ධ හාමුදුරුවන්ගේ සිතට මතුවෙන කාරණා බුදුරජාණන් වහන්සේකට එකතු කරනවා ප්‍රපංචයේහි ඇලුණු තැනත්තාට මේ ධර්ම ප්‍රගුණ කළ හැක්කේ නිෂ්ප්‍රපංච භාවයට සිත යොමු කරන තැනත්තාටයි කියනවා. ඉතින් මේ කරුණු අට පිළිබඳව අපි එහිදී කතා බහ කරමු. ඊළඟට 11 වෙනි මාතෘකාව හැටියට අපි කතා කළේ ලෝණඵල සූත්‍රය පාදක කොටගෙන අකුසල විපාක යටපත් කරන ක්‍රම පිළිබඳ. එතකොට ඒ ඒ මාතෘකාවත් ගොඩක් දෙනෙකුට බොහෝ ප්‍රයෝජනවත් වුණා. හුඟක් දෙනෙක් ඒක කැමැත්තෙන් ඇහුවා සම්බන්ධ වුණා. කොහොමද අකුසල කර්ම විපාක යටපත් කරන්නේ? ඒ සඳහා මහේශාක්‍ය බව ඇති කරන කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ සූත්‍රයේදී දක්වනවා. කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා. ඒ සතරාකාර භාවනා පිළිබඳවත් පැහැදිලි කරමින් තවත් නොඑක් සූත්‍රවල නොඑක් තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණා ඒක රාශී කරගෙන අකුසල කර්ම විපාක යටපත් කරන්නට පුළුවන් විවිධ ක්‍රමෝපායන් පිළිබඳව අපි හිත කතා බහ කළා. ඊළඟට අවසාන මාතෘකාව හැටියට අපි පසුගිය සතියේට පෙර සතියේ අවසන් කළ මාතෘකාව සබ්බාසෝ සූත්‍රේ පාදක කොටගෙන කෙලස් දුරු කරන විවිධ උපාය මාර්ග කියන මාතෘකාවෙන් අපි කතා කළේ. එහිදී සෝවාන් මාර්ග සංඛ්‍යාත දර්ශනයෙන් කෙලස් ප්‍රහාණය කරන ආකාරය ඊළඟට සති සංවරයෙන් කෙලස් ප්‍රහාණය කරන ආකාරය ඊළඟට ප්‍රත්‍යවේක්ෂා නුවණින් කෙලස් දුරු කළ යුතු ආකාරය ඊළඟට ඉවසීම මූලික කොටගෙන ශාන්තියෙන් කෙලස් දුරු කළ යුතු ආකාරය ඊළඟට පරිවර්ජණයෙන් බැහැර කිරීමෙන් කෙලස් දුරු කරන ආකාරය ඊළඟට විනෝදනයෙන් ඒ කියන්නේ තමන්ගේ සිතෙහි läග සිටින්නට ඉඩ දෙන්නේ නැතුව වහාම සිතින් බැහැර කිරීමෙන් කෙලස් දුරු කරන ආකාරය ඊළඟට භාවනාවෙන් බොජ්ජංග ධර්ම වැඩිම සංඛ්‍යාත භාවනාවෙන් කෙලස් දුරු කරන ආකාරය කියන මේ කාරණා හත අපි එහිදී කතා බහ කළා. ඔන්න ඔය විදිහට තමයි අපේ පසුගිය වසර දෙකක් මුළුල්ලේ ප්‍රධාන මාතෘකා 12ක් යටතේ තව අනුමාත්‍රිකා බොහොමයක් ඇසුරු කරමින් අපි කතා බහ කළේ විශේෂයෙන් අර අෂ්ටමහා පුරුෂ විතර්ක පිළිබඳව කතා කරනකොට එහි හත්වෙනි කාරණේ පඤ්ඤවතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන මේ මා කාරණය අනුමාත්‍රිකා කොටගෙන අපි සති 13ක් එක දිගටම ප්‍රඥාව පිළිබඳව සාකච්ඡා කළා ප්‍රඥාවේ ගති ලක්ෂණ, එහි ස්වභාවය, ඒක වැඩි දියුණු කරන ආකාරය, ඒක වැඩි දියුණු කරන්න තියෙන්න ඕන සාධක මොනවද? ප්‍රඥා ප්‍රභේද මොනවද? මේ ආදී විවිධ අංශ වලින් අපි ප්‍රඥා පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් කළා. ඉතින් ওই විදිහට තමයි ප්‍රධාන මාතෘකා 12ක් පදනම් කොටගෙන අනුමාත්‍රිකා බොහොමයක් යටතේ අපි පසුගිය වසර දෙකක් මුළුල්ලේ ධර්ම සාකච්ඡාව පවත්වාගෙන ආවේ. ඉතින් අද වෙනකොට එහි වසර දෙකක් සම්පූර්ණ වෙනවා. හෙටින් ආරම්භ වෙන නව වර්ෂයේහි අපි තුන්වෙනි වසරටත් මේ ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. මොකද බොහෝ දෙනෙක් ඒකෙන් ප්‍රයෝජන ගන්න බව පෙනෙනවා. විශේෂයෙන් පුද්ගලිකව අපිත් සතුටු වෙනවා. අන් අයට පමණක් නෙමෙයි අපටත් මේ ධර්ම සාකච්ඡා බොහෝ ඵලදායකයි කියලා අපිට දැනෙනවා. ඒ මොකද දැන් කෙනෙකුට කියා දෙන්නට උත්සාහ කරනකොට තමයි අපිට මේ කාරණා පිළිබඳව වඩා ගැඹුරින් සිතන්නට වෙන්නේ. ඊළඟට තව කෙනෙක් ප්‍රශ්නයක් අහුවාම තමයි ඒ ඒ ප්‍රශ්නෙට අදාළ විදිහට ඒ කාරණා දිහා බලන්න සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම කටයුතු කරනකොට මේ වසර දෙකක් මුළුල්ලේ ඔබ හැමදෙනාගේම සහයෝගය විමසීම මත අපේ ධර්මඥානයත් අවදි කරගන්නට, දියුණු කරගන්නට, ප්‍රගුණ කරගන්නට අපටත් අවකාශයක් ලැබුණා. ඒ පිළිබඳව ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණු ගිහි පැවිදි සියලු දෙනාටම අපි කෘතඥ පූර්වකව පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් ඒ නිසා ඔබටත් අපටත් දෙපාර්ශ්වයටම මේ ධර්ම සාකච්ඡාව වඩා ඵලදායක නිසා අපි ඉදිරි වර්ෂය තුලත් අඛණ්ඩව ඒ පවත්වාගෙන යන්නට උත්සාහවත් වෙනවා. ඒ අනුව අපි ලබන සතියේ කියන්නේ ජනවාරි මාසේ 7 වෙනිදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරමින් නැවුම් මාතෘකාවකින් අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. නැවැත්ම සඳහා පැවැත්ම. ඒ කියන්නේ නිවන් අවබෝධ කිරීමයි අපේ ප්‍රධාන ඉලක්කය. ඒ නිවන් අවබෝධ කිරීම ඉලක්ක කොටගෙන අපේ පැවැත්ම කොහොමද සකස් කරගන්නේ කියන කාරණයයි අපි එහිදී ටිකක් විග්‍රහ කරලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ලබන සතියේ පටන් මේ තුන්වෙනි වසරටත් තවත් තමන්ගේ කල්යාණ මිත්‍රයන් දැනුවත් කරමින් මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන හැටියට හැම දිනාටම මෙත් සිතින් ආරාධනා කරනවා. එමනම් අද දවසේ මූලික පැහැදිලි කිරීම අපි නිමාවටපත් කරලා ඊළඟට අපි සාකච්ඡාව ආරම්භ කරමු. එතකොට සාකච්ඡා පටන් ගන්නට මුලින්ම සිහිපත් කරන්නට ඕන අපි පින්නතුන්ට මතක් කළා පසුගිය මේ 2022 වර්ෂයේ අපේ විශේෂ පින්කමක් කළා අනුරාධපුර රුවන්වැලි මහසෑය රඳුන් අභියස ධර්ම යාත්‍රා කල්යාණ මිත්‍ර සමූහයට සම්බන්ධ වෙන මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන බොහෝ දෙනා ඒකට ආධාර උපකාර කළා ද්‍රව්‍ය බාරගත්තා ඒ පින්කම ඊටාම උසස් විදිහට සිද්ධ කරන්නට යෙදුණා ඒ දෙවැනි පින්කම මහියංගනේහි පැවැත්වෙන තුන්වෙනි පින්කම කතරගම කිරිවෙහෙර අභියස පැවැත්වෙන්නේ රටේ මතුණු ආර්ථික ගැටලු නිසා අපට ඒක ටිකක් කල් පහු කරන්නට සිද්ධ වුණා. දැන් අපි මේ දෙවැනි පින්කම මහියංගන සෑරදුන් අභියස සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ 27 වෙනිදා. එතකොට 26 වෙනිදා හවස එහෙට ගිහිල්ලා 27 වෙනිදා උදේ එළි වෙන එළි වෙන්න අපි ඒ පූජාව කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය ද්‍රව්‍ය උපකරණ බොහොමයක් දැන් සම්පාදනය කරගෙන තියෙන්නේ. තවදුරටත් කැමති අයට සම්බන්ධ වෙන්නට අවකාශ තියෙනවා. ඒකත් සිහිපත් කරමින් දැන් එහෙමනම් අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.